දැයි ඉවචිල් දනාටම තෙරුවන් සරණයි අපි තවත් ධර්ම සාකච්ඡා වාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි මල්ලිකනෝන මහත්තයාගේ ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්නය සභාගත කරන්නයි කියලා යතර වාරේ වෙන කාටදී කාලා අවස්ථාන රූප ප්‍රශ්න తీරුණා සභාගත කරන්නයි කියලා සාධකින වරදන කරනවා මේ පටන් අර ගන්නවා ලිඛිත ප්‍රශ්න වලින් දැන් ස්වාමීන් වහන්සේ මා අද ආරම්භ කරන්නේ සිල්ලෑයේ තේසියා. ඒ ආකාරයට දැක්කලා ඒවට නිරේ. ආලෝක සාධනය යොමි කියා. මේක ආදීන නොවේ. ආදීන නිරේ. මහරජේ නුතරේ ඒවා තමයි. මම හිතන්නේ මේ ඉතිසල මම කීප වතාවක්ම කියන්න උත්සාහ කරා මේ වගේ දේවල් වලින් ව්‍යංජනානි ව්‍යංජන අංගපත්‍යයන් ගන්න කියොත් භාවනා නතර වෙනවා. මම ටිකට වෙන්න දෙන්න ඔය එකකවත් පණිවිඩයක් විශේෂ පණිවිඩයක් නැහැ. ඔය හැම එකක්ම නතර කරලා ඔය මේකක්ම විස්තර කරන්න හදනවා කියන කියන්නේ වල්ලගත්තයි කියන්නේ. Tamande පණිවිඩයක් තියෙනවක නැවතෙයි. ඒක තමයි එකම අපිට තියෙන ක්‍රමය. ඒ මොන්නම දෙයක් හරි සුභාදී අසුභ කියලා අල්ලපු ගමන් ඒක කල්පනා කර කර එතන හිට අපි මොනවා හරි ඇල්ලුවොත් අහු වෙනවා කියලා මතක තියාගන්න. එයාගේ පණිවිඩයක් තියෙනවා එයා නැවතෙයි. එයා විල කියයි. ඒක නිසා මේ මේ ඇත්තටම කිලි වටිනා දේවල්. භාවනා ජීවිතයේදී හම්බෙන මේ හොඳ තමයි. නමුත් ඒ හොඳ උනත් නරකට හිටිනවා. ඒව අල්ලගෙන ඒව ඒව අල්ලන්න ගියොත් අල්ලන්න ගිය අල්ලන හැම වෙලාවෙම තමන් අහුවෙනවා. ඉතින් ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. ඇගේ කම්පන චංචල ගැටලා යන්න පුළුවන්. එහෙම නැත්නම් විවිධ හැඟුම් ඇති වෙන්න පුළුවන්. ඒක කක්කද්දවල් කියන නෙවෙයි. නමුත් එක හීනකින් එළි වෙන්නේ නැහැ කියලා මතක තියාගන්න. ගොඩාක් දැක්කහම අපේ නියම පණිවිඩේ එයි. ඒක නිසා ඒව දකින්න දකින්න ඒවා නතර වෙන්න හදනවා කියලා කියන්නේ ගමනක් තියෙන හැතැම්ම 100ක අමාරක වගේ හැම හැතැම්ම කනකොටම වැද වැද ඉන්නවා දකින්න කොට අනේ අන්තං හැතැම්මක් වුණා. ඒකේ වාහනේ හැමතැන නතර කරලා ආයෙ පත්කඩේ ඉල්ල වදිනවා. ඊගා හැතැම්ම කියලා ආයෙ පත්කඩේ ඉල්ල වදිනවා. කියන්න හම්බෙන්නේ නැහැ. හැතැම්ම කන බහුවෙනකොට යන්න වෙන්නේ. දකින්න දකින්න එකට වදින්න ගියාම මම මේක දුස්තකින්නේ නැහැ මේක කාටවත් වෙන දෙයක්. පොදුවේ මම මේ කියන්නේ දවල් දින කියන එක නෙවෙයි එකකින් අදහස් කරන්නේ අපි මේ එකක් අල්ලගෙන ඒක හිතින් හදනවා. ඒක වෙන්න තියෙන්නේ අපේ බොළඳ ගතිය. මේ පණිවිඩේ ඒ අවශ්‍ය පණිවිඩයක් තියෙනවා දිගටේ මේ වගේ වෙලාවල් වල එන හැම චිත්තක්ෂණයකටම අලුත් වෙනම ශක්කයි. පරණ චිත්තක්ෂණේ මතකේ මේකට ගන්න ගිය ගමන් ඒක කුරුවල් වෙනවා. ඒක පිළුණු වෙනවා. ඒ නිසා එනේන චිත්තක්ෂණයට අලුත් කියලා කියන්නේ අවශ්‍ය දෙයක් පරිඩයක් තියෙනවා නම් ධර්මයෙන් දේවතාන දේවතාන සරණය නෑ. ඒ වගේ දෙකින හීනකින් උනත් කියනවා. පිටතර වෙන්නේ නැතුව යන එකයි තියෙන. ඒක නිසා දිගට යන්න කියන එකයි මම දෙන උපදේශය. He said that the palm, and he was Buddha in two colors. I find deeper understanding Mara is equivalent to being. I thought Mara really means the creation, which is the life Can way. Taking that by Mara is really a being, then considering Mara as a being is the expression that it is either the same or either and the opponent is God. Uh, according to, if you uh, read through the whole canon, it has five hazards. Kilesa Mara, Abhisankara Mara, Divyaputra Mara, Machu Mara, different facets are available. So, this is just an example. So it is to say when the Buddha is giving a sermon, he came and disturbed. he, he, of course it is, somewhere it is mentioned, he appears like a uh, farmer. So, it can be a Kilesa Mara, a defilement, or Machu Mara is doing the killing, Devaputtamara, who is dealing in the Vasavatthi, Paranimita Vasavatthi Divya, Divya Loka, uh, Abhisankaramara, manipulations, a kind of a manipulation. So there are many facets, and there's one MSc or PhD thesis in Sri Lanka about this Mara concept, uh, it's available in the canon. So it's, it's a vast subject, just like karma. We understand very little, so if you need any further uh, clarification, you can go to uh, Sanvathanikaya Kassaka Sanghitya and then read the sutta and then go to its commentary. Then commentators will give the related interpretation under this, according to this context. So this is kind of Kilesumara appearing. Uh, it is a personified as a being, but it is a defilement. It's coming and disturbing. විශේෂයෙන්ම ඒකම බාහිර අවස්ථාවේදී වගේම සාමාන්‍ය ජීවිතයේදී දැනෙනවා. මේක මේ ප්‍රශ්න පිළිසිදු නෑ. ඉන්ද්‍රිය කියන වචනේ දෙවිදිහකට පාවිච්චි කරනවා. ඇහ කන දිව නාසයටත් ඉන්ද්‍රිය කියලා කියනවා. ශ්‍රද්ධා ඉන්ද්‍රිය ආදී ශ්‍රද්ධා විදියේ ශ්‍රමාදලොත් ඉන්ද්‍රිය කියලා කියනවා. ඉතින් ඒ නිසා එක වචනයක් දෙනකොට ප්‍රශ්නේ කොමියුනිකේට් වෙන්න නම් උඟක් වෙලාවට කරන්න අපි එක්සැම්පල් එකක් දෙන්න. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්න කරුවේ මම ඉල්ලා ඉන්නවා. ඒකට අදාළ ඒ තොරතුරු ටික දෙන්න. ඒකට අපිට හොඳ ධර්ම මාතෘකාවක් පැමිණෙයි. නැත්තම් ඉන්ද්‍රියන්ට හානි වෙනවා කියන දෙන්නේ ඇහැට හානි වෙනවා, කනට හානි වෙනවා. ඒ වගේ දෙයක්. මෙතන අදහස් කරන්නේ ඒකද එහෙම නැත්නම් සද්ධා ජීවිතයක්ද කියන එක පැහැදිලි නෑ ඒ නිසා ප්‍රශ්න නැවත ඊළඟ ඉදිරිපත් කරන්න කියලා මම කතාවේ මතක් කරනවා. අපි එතකන් යනවා ඊගා ප්‍රශ්නට. ඊළඟට අනුදීය ඇලට කියන්නේ ආකාර දෙකකින් නීරෝ කුතිරු වයිට් වෙසිකේටිස් අලෙන්දී මේ අලෙන්දී මේ මායි ඉස්ටේෂන් පොස්ට් කරන්නේ අයි කියන මාර්කේෂන් එකයි while I do meditation. When I keep on sharing things, don't come get now. When I keep on ground for meditation, I experience clear everything. Even if I don't meditate, the pain is still there. Although I did not experience anything, in the beginning of the retreat, first few days in I have had that and neck during the past whole year. Is okay to keep on the chair instead of sitting on the ground? Uh, that is the most practical and pragmatic thing. If you find the mindfulness is catching, adjust your posture or change your uh, meditation uh, cushion or chair, whatever it may be, let the mindfulness to gain the ground and then you can do anything with the posture later. So therefore don't try to crucify yourself, don't try to fix it into a particular thing, then it will be a mere hindrance for the free, free uh, the flexibility uh, and the peace of mind. So therefore you have to be very concerned, you have to be very compassionate. It is called body knowledge. If you do not know how to consult the body knowledge, you are in a such a tension, you are in a such a agony, you are in a such a thorny place. So therefore daily you have to be very friendly, be very compassionate with the body sit comfortably and see through, sleep through and see how much do you feel comfortable. Day by day you feel that sitting posture is more comfortable, it's a very good sign meditation is progressing. I'm, I'm mentioning all these at the beginning. So therefore, don't compromise. Uh, sorry, don't, uh, how call, uh, crucify yourself compromise and adjust yourself at the beginning is basically happening due to the tilt of your neck and the back. So therefore, you, by changing the tilt of the back and the uh, neck, that can be changed. Even if it is a chronic disease, uh, in the next moment, it's a fresh one. If you behave, if you treat your body in a compassionate way, healing will start. So therefore, consult your body, be friendly with your body, compassionate to your body, change the posture and see what is the way out uh, uh, for the sake of mindfulness, you adjust everything in order to have a steadfast mindfulness. Once the mindfulness steadfast become well established, later easily you can adjust the body uh, any posture. Uh, so therefore what is suggested is the best. ඊවට බලනවා කන්ද බාලා කරන යාමේදී අන්නා පාවිල බව දැනගන්නේ කොහොමද? ඒකට මෙහෙම එහෙම එහෙම කළ භාවනා කරන්න ඕනේ තමයි පුළුවන් තරම් සංඥාව ගන්න බලන්න. ආශාසේ සංඥාව කියලා කියන්නේ ආශාස කුල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි. ප්‍රසවාසයේ මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි. මේකට අපි ස්වභාව ලක්ෂණ කියලා කියනවා. ඒකට සටහන් කියලා කියනවා. ආකාර පුළුවන් තරම් සංඥා ගන්න බලන්න භාවනා කෙරීගෙන යනකොට ඒ ගන්න පුළුවන් ප්‍රමාණය ඒ නොහැකියාවක් පහළ වෙනවා. හරියට කියනවා නම් මේ බත් පිටක් වළඳනකොට හොඳට බත් පිටේ සියලු රස ලැබෙනකන් පහප වළඳන්න පිට 2 3 4 5 6 7 යනකොට ප්‍රිය අලුය යනවා. ඒක හොඳට පළවෙනි පිට රස බලපු කෙනාට බොහොම ලස්සන තේරෙනවා පළවෙනි පිටේ තියෙන රස දෙවෙනි පිටේ නැහැ දෙක තුනට නැහැ ඒ නිසා මුත්තට සංඥාව පිටවන්න නිසා සතියට කියනවා තිර සංඥා බදඨාන කියලා සතිය පිටින්න හොඳට සංඥාව ගන්න පුරුදු වෙච්ච කරා ඒකට කියනවා ධර්ම ඕජාව කියලා ඒකට කියනවා ධර්ම රසය කියලා ඒ නිසා අරමුණ රසය කියලා කියන්නේ ආස්වාදයේ මුලමදාග උණුසුම සිසිලද කාම්පන චංචල ඔක්කොම සංඥා. ටික වේලාවක් යනකොට හොඳටම සංඥාව අල්ලන්න පුරුදුනට පස්සේ ඒ සංඥා ව්‍යංජන වෙන්න පටන් ගන්නවා. ඒ නොපෙනී යන නොදෙනී යන සියුම් වෙන්න පටන් ගන්නවා. හොඳටම සංඥාව ලෝකේ කරාට තමයි හොඳටම ගෙවියන දකින්න පුළුවන්. ඒ නිසා පටන් ගන්න එපා සංඥාව ගෙවන්න කියලා හිතාගන්න. පටන් ගන්න සංඥාව වැඩි කරන්න කියලා හිතාගන්න. පටන් ගන්න සංඥාව පුළුවන් තරම් විචිත්‍රව බලන්න. එතකොට භාවනා හරි රසයි. ඒක නිසා මේ මේ මූල ධර්ම ඉදිරිපත් කරාට ඒක බෙල්ලෙන් මල්ලන්න නැතුව වලිගෙන් ඇල්ලුම් කරා. සංඥාත් එක්ක අපි කිසි තරහක් නැහැ. අපි අපි කියන්නේ එකම දේ බොහෝ වෙලා බලනවා සංඥා විරංජනේ වෙනවා. ඒක නේද දකින්න නම් බලනකොට හොඳට මේ කියලා සංඥාව ගන්න පුරුදු කරන්න. එතකොට ඒක නැති වෙන්නේ හැටි තේරෙයි. වෙන වෙන විදිහකට කියනවා නම් තමයි දුඟා ආදරේ තියෙන අත්‍යවශ්‍ය භාණ්ඩයක් තියෙනවා නම් දුරින් ආශ්‍රය කරන්න බෑ. හුතුවට මේ භාණ්ඩ ඒ දේ ගැන හිතනද විසුරු හම්බෙන්න හම්බෙට වෙන ඕකෝ කියන වටිනාකම නැහැ. ඈතින් බලනකොට තමයි ඔක්කොම වටිනාකම තියෙන්නේ. උන්ට විස්තර හයිට බැලුවොත් මේ ලෝකේ කිසිම වස්තුවක් අනිත් එකට දෙ වෙනසක් නැහැ. අපි අර දුරස්ත බලන නිසා ඇතිහැටි දකින්න නිසා තමයි ආශාව වෙන්නේ. ඒ නිසා ආශාස් ප්‍රසාරය හොඳට සංඥාව ගන්න බලන්න. එතකොට ඒකේ ස්වභාවය පැහැදිලි. unbaby Linda as Buddha only stated through his own experience and achievement, he Samadhi and is the practically one, meaning that no further harmony is formed through one's own action. Especially by you can say, I bhavana or samatha vipassana, you can go to Nibbana, or otherwise you can say, whatever you do to achieve Nibbana is called samatha and vipassana. As the light you can put it. Because without vipassana, without seeing things as they are, no Nibbana. So therefore, once you go to Nibbana, you will understand what was the most helpful for you to see things are there. That is what you call vipassana. This is not the vipassana now you know. Now you know only bookish vipassana. Now you know only theoretical vipassana. Once you go to Nibbana also you know which vipassana is the one most helpful. So that is why once you go to the Nibbana also Nibbana Gamani Patipada become clarity, clarity. Third truth is the Nibbana. Fourth truth is the path to Nibbana. Those who have not gone to the Nibbana do not know path way. Till that they think, theoretically they have a path, but that is not the path. Once you go on only you know what was helpful. What is helpful is we call samatha vipassana or meditation. So therefore, theoretical question, I have to give a theoretical answer. So once you go on only you can see which one was the most practical, pragmatic, um, helpful for you, till that you do what is prescribed by the Buddha. That is also we call samatha And the realistic thing you understand once you go on to that. Till that you are on theory. මම මෙහි කියන විස්තරාන්ත ඒකේ යම් දුරු උදා දුරු කණි කරලා දෙනවා කියලා ජීවිතේ හරස්කඩක්. ඒ මේ භාවනා කරගෙන කරගෙන යනකොට හිත පිරිසුදු වෙනකොට එක්ක චින්තාමය ඥාන නැත්තම් ඍජු ප්‍රත්‍යක්ෂ ඥාන එන්න පටන් ගන්නවා. පළවෙනි ප්‍රශ්නෙට දීපු උත්තරය තමයි කියන්නේ එකකින් මොන වෙනසක්වත් තින්නේ. ඒක දහස්වර එන්න දෙන්න. අනිත් ඒකට දහස්වර එන්න නම් අපිට ආනාපානේ තේමාව දිගේම තමයි යන්න තියෙන්නේ. ඒකේ ආපු එකම දෙයක්වත් ප්‍රතික්ෂේප කරන්නත් එපා. ලොකුවට ගණන් ගන්නත් එපා. ඒක නැවත නැවත ඉන්න කුමක් කළ යුතුද ඒ දේ කරන එකටයි අනුග්‍රහ කරනවා කියලා කියන්නේ. ඒක ඒක යෝගාවචරයම දැනගන්න ඕනේ. මේ වගේ ඒක අටලවි දැනක ඉඳලා සෑහළු තැනකට, පුරුසු තැනලා සියුම් තැනකට විස්තර කරන්න පුළුවන් තැනවිලා විස්තර කරන්න බැත්තකට යන පාර නැවත නැවත වෙනකොට කීප වතාවකින් කීප පැත්තකින් තමන්ගේ ඥාණය මෝරන්න පටන් ගන්නවා. සිද්ධ වෙන්න පටන් අර ගන්නවා. ඉතින් මේ පේන එකම නෙවෙයි ඇත්ත. ඒක බොරුත් නෙවෙයි. අපිට දැන් යෝගාවචරණ කරන තියෙන්නේ මේ දේ නැවත නැවතත් ළඟ ළඟ සිදුවෙන්න පහසුකම් සැලසනවා අනුග්‍රහ කරනවා එතකොට නියමයකට කැපි කැපි කැපි කැපි ගලක් පාරක් ගඟ වතුර දිගේ යනකොට යනකොට කැපිලා කැපිලා කැපිලා පිරිසුදු වෙනවා වගේ ඒ අඟු කොන් කැපෙල මට්ටම් වෙලා එනවා. ඒ නිසා මේ යන්නේ කොන්දයි නමුත් මේක නෙවෙයි ඒකායන එකම ක්‍රමේ මේකම දහස්වර වෙනකොට තමයි හරියට නියමයකට කැපිලා යන්නේ. ඒ නිසා මේක හොඳයි කියලා උනන්දු කරවන්න පුළුවන්. ආනන්දදානි during meditation, I didn't feel influence of sensation on my left side of body compared to the right side. More sensations on the left side. I also did a little usually it says the left side of the body is controlled by the right side of the brain. Right side of the body is controlled by the left side of the brain. So therefore, no one is balanced in the world. Either it's leftist or rightist, capitalistic or communist. Our brain is mostly, uh, the left side is working. Our right side is more active for the right-handers. For the left-handers, uh, still the SAS, left is working, but uh, they are little proportion, number of people, they are writing with left hand, so therefore it is in imbalance. But this is not the letter is or a, the question is making, it is in the senses. Whenever it is happening, which one is more prominent, which one is more sensitive, that says left side. So it is understand your sensitivity is increasing. May or may not be a brain damage, or may or may not be an imbalance of the brain. So as far as the situation is not disturbing your mindfulness, as far as the situation is not unbearable, please carry on. When you are going, you can get more and more information. So more and more information to come, your inference, your decision will be more mature and your best thing is to let this under the nose experience, first-hand experience to come. Don't arrive at a decision with the uh, half knowledge, partial information. Continue, definitely it is going to lead to a balanced, pragmatic situation. ස්වාමීන් වහන්සේ දේශනා කරන ආනිසෝම සූත්‍රය සරලේ කරන විග්‍රහයක් නිවන් මාර්ගයේ දුෂ්කර කාර්යයන් දැනුම් පාඩකේවා වහන්සේ බිය කියලා කියන්නේ සීළු කෙලෙස් වලට පොදු නම. යම් තා කෙලෙස් තියෙනවා නම් ඒ තා බයක් තියෙනවා. යම් තා කෙලෙස් නැත්නම් ඒ තා බයක් නැහැ. ඒ නිසා අපි දැන් ප්‍රශ්නට මුහුණ දීලා තියෙන්නේ. අපි ගෙදරතර ඉන්නකොට අපි හොඳට ලයින් දාගෙන යාළුවෝ මිත්‍රයෝ ළඟ තියාගෙන පාටි දාගෙන ඉන්නේ ওই බයට විරුද්ධව තමයි. නමුත් භාවනා කරන්න ගියාම අපි කිසිම දෙයක සරණක් ගන්නෑ. ඉඳගෙන ඉනකොට ඒ බය එනවා. නමුත් ඒ බය ඇවිල්ලා තියෙන්නේ අපි හොඳ සීලක ඉන්න වෙලාවක. අපි හොඳ සමාධියේ සතියක ඉන්න වෙලාවක සමාධියක ඉන්නවා. ඒකෝට අපි ඉන්නේ හොඳටම ලෙඩට උත්සන්න වෙලා තියෙන ඔපරේෂන් තියටර් එක ඇතුලේ. ඔක්කොම උපකරණ ටිකක් තියෙනවා, ඔක්සිජන් තියෙනවා, ડોක්ටර්ත් ඉන්නවා, ඔක්කොම ඉන්නවා. එතකොට හොඳයි. අපි නිකන් කාන්තාරයක හරි යුතුය බිමක හරි මේක වුණා නම් මොකක්වත් කරගන්න බෑ. ඒෂා ඔය බය ඇති වුණා මරණ මොහොතේ බය දෙකයි. කොට ගන්න බෑ. ওই බය ආවනම් ලෙඩක් වෙලා ආපු වෙලාවක කොට ගන්න බෑ. ওই බය ආවනම් වේද හොඳට වයසට ගිහිල්ලා මොනවක්වත් කරගන්න බැරි වෙලාවක් කරගන්න බෑ. ඒ නිසා බුදුජානනාංශේ කරන්නේ හරියට අර මේ පොලියෝ ලෙඩේ හැදෙන්න ඉස්සෙල්ලා වැක්සින් එකක් දෙන්නේ. එන්නත් කරන්නේ. එන්නත් කියලා පස්සේ ඇඟේ ප්‍රතිවි ප්‍රතිශක්තිය හැදිලා රෝගේ නොයන මට්ටමක් වෙනවානේ. එන්නති කරන්නේ ඒකයි. බුදුන්සේ කරන්නේ එන්නට දෙනවා. ඊළඟිනව බාමාට වැඩිච්චාම ওই බය ඇවිල්ලා ඔබ විනාශ කරනවා. ඒ නිසා හයියත් තීජ්ජෝ බය ගනි. මේ අරගෙන එකට හුරු කරපන්. ඒකට ඇගේ ප්‍රතිදේය හැදෙනවා. අපි වට කියන්නේ වෛද්‍ය විද්‍යාව කරන ප්‍රතිදේය කියලා ඉමුනිටි කියලා කියනවා. ඒකට ඉමුනිටි තියෙන මනුස්සයාට ආයේ පොලියෝ තියෙන තරම් මොකුත් වෙන්නේ නැහැ. වසුරිය තියෙන තරම් මොකුත් වෙන්නේ නැහැ. ඒ අර වැක්සින් එකට කියන්නේ එන්නට එන්න දේ තියෙන විෂ. දෙවට මට කියන්න භාගයට මරපු මේ ශක්තිය ඉන්නේ නැති. ඒක දාපු ගමන් ශරීර ප්‍රතික්‍රියා කරනවා. දැන් නැති ලෙඩක් නේ ප්‍රතික්‍රියා කරනකොට ප්‍රතිදේය හැදෙනවා. ප්‍රතිදේය ජයගත්ත ගමන් ඊට පස්සේ නියම විස බීජාවට මුකුත් වෙන්නේ. ඒ නිසා මේක පේනවා නිකන් දුකක් ඇඟට තම ගැනීමක් කියලා. ඒ දුකක් ඇඟට තම ගැනීමක් ඇත්ත තමයි. මොකද අභාග්‍ය වෙලාවක දනන්න වෙලාවට දුකට වැඩි වෙන. ලෑස්තිලා ඉන්න වෙලාවට දුක ආවම දරන්න පුළුවන්. ඒ නිසා කැමැති කට්ටියට භාවනා කරලා තමන්ගේ ප්‍රතිශක්තිය වඩලා කියන්න මොකද දැනගෙන අරගෙන හිටියත් නැති හිටියත් ලෙඩවීම වයසට යන සමරණය කියන එක එකක් තමයි. ඒක ඇඟිලා ජීවත් වෙන්න පුළුවන්, වසංගල ජීවත් වෙන්න පුළුවන්, මැරෙන්නේ නැහැ, ලෙඩ නැහැ. කියාගන්න. නමුත් එන වෙලාවේදී අවුද ලැස්ති නැත්තම් ලොකු සාන්තින්න කාලේ කිව්වේ යුද්ධෙදී ආයුධ ගගා ඉන්න වෙලාවක් නැහැ. යුද්ධෙට තිනකොට ගාපු ආයුධය අතේට එන්න ඕනේ. ඒ නිසා අමාරු නම් පස්සේ භාවනා කරන්න බෑ. ලැබුණාට පස්සේ භාවනා කරන්න බෑ. මරණ මොහොතදී භාවනා කරව දැන් භාවනා කරන්න ඉන්නේ. බිය කියලා කියන්නේ අනිවාර්යෙන් භාවනා වැඩ. කියන්නේ හරියට වැඩ බෑ. ඒ නිසා මතක තියාගන්න මේ කෙලෙස් ටික තියාගෙන තමයි අපි මෙතෙක් කල හිටියේ දැන් කෙලෙස් තියෙන තියෙන බව දන්නවා. ඒක යථාභූත ඥානයක්. ඒ නිසා මේ බයට එක උත්තරයි. ලැස්තිලා යන්න. භාවනා හරියට බයක් කියි. මම මේ යන්නේ සෝණි ගෙවලා දන්නේ යක්කුන්න බයින්ද නෙවෙයි. මම සෝණි තමයි ගෙවලා හදන්නේ. ඉන්නේ යකෙක් පරි. කියලා මේ ජීවිතය කය පූජා කරලා යනවා. ඉඳගන්නව පරියන්කේදී සීලය ආවර්ජනය කරලා ත්‍රිවිධ මගේ කය මගේ ජීවිතේ පූජා වේවා කියලා තමන් භාවනාවට බයිනවා. බයක් ආවට පස්සේ දැන් මාර්යා හරි වෙන කෙලෙසක් හරි ඇවිල්ලා යකෙක් හරි ඔය දීපෝයේ කය දීපෝයේ ශරීරය කියලා ඉල්ලෝයි කියලා තත් ජීවිතේට ලොක්කයි ඉල්ලගන්න ලොක්ක ගාව බඩු. මයිලඟ නෑ මම මේක ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් එකකින් අසංකල්ලා තියෙන්නේ. මම මේ මේ මේන්ටනන්ස් විතරයි බලන්නේ අයිතිය තියෙන ලොක්ක ගාව පොඩක්. අයියත් එක්ක කතා කරගන්න. ඒ තරමට ඔක්කොත් මේක ත්‍රිවිධ පූජා කරන්න බැරි නම් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එනිසා පරියන් කියන්නේ දාම ජීවිතය එකයි පූජා කරලා පටන් ගන්න. බයක් එනවනම් හරි කියලා හිතන්න. පන්දි ස්වාමීන් වචනේ කියනවනම් භාවනාදී දුකක් එනවනම් සිරි දෙව් දුකට වැඩියා කියලා හිතන්න කියනවා. මහසීකාටක වචනේ කියනවනම් මේ බයකට දුකකට පස්සේ තමයි ඥානෙ පාවෙන්නේ. හැම ඥානයකටම ඉස්සෙල්ලම බයක් දෙනවා. මේ ඥානයේ ඉස්සලම දුකක් දෙනවා. හරියට බබෙක් හම් වෙන්නේ ඉස්සල ප්‍රසූත වේදනාව. ප්‍රසූත වේදනාව පස්සේ තමයි බබා හම් වෙන්නේ. එතකොට අයින් අම්මා කෙනෙක් වෙන්නේ. නිකම්ම හිතේට ගෑණියෙකුට අම්මා කියන්නේ නැහැ. ඒක වදවුවට පස්සේ වදනකොට එන වේදනාවෙන් පස්සේ තමයි ඒ මාතෘත්වයට නැගින්නේ. ඉතින් ඒ වගේම නිකන් හම් වෙන්නේ. ඒකට එච්චරම හම් මේකට කොච්චරම වෙලද මේක අන්තන්දනේ කරන්න බෑ ඒක. ඒක ප්‍රශ්න තියෙන එකේ පිළිවිඳ තේරෙන්නේ නැහැ. ඒක වැඩේ හරි. අර කියන්න තියෙන කර වැඩේ හරි. ඒ ලෑස්තිලා එනකොට සූදානම් වෙන්නේ කියලා. අරවචනන්දගේ තියෙන යෝධා ජීව සූත්‍රය කියලා එකක්. ඒක තියෙන අංගුත්තර නිකායේ තිකනේ පාදේ පැවිදි වෙනවලු කට්ටිය. භාවනා ජීවිතේ දෙනවලු. ආවට මොකද নিকමට හරි කෙලේශයක් එනවා දැකපුවාම පැවිද්දත් අතාරිනවා භාවනා ජීවිතය ගන්න පැල්ලෙනවා. ඒ කාගෙත් කියනවා වෙන රස්සාවක් කරන්න බැරි හින්දා ආමයකට බැඳෙනවා. කවුරු හරි ඇවිල්ලා රටට මේ යුද ප්‍රකාශයක් කරපු ගමන් බැලනවා ලෝකදා. යුද්ධයක් නැති කාලේ යුනිෆෝම් දාගෙන අයියා වගේ මාච් කර කර ඉන්නවා. බැරිවිලා හරි යුද්ධයක් වෙනවා ගමන් බැලනවා. තව සමහරව ඉන්නවලු යුද ප්‍රකාශ කරපු ගමන් බැලලා නැතිලු. විශේෂ ප්‍රකාශ කරන ඔක්කොම යන්නේ නේ ගාන්මන්ට් එක කොම්ප්‍රොමයිස් කරනවානේ. කොම්ප්‍රොමයිස් කරන්නේ නැතුව ගාන්මන්ට් එකත් තවවැද්දක් කිව්වොත් විදිහට නේද එදාට බලන්න. ඒ දෙවෙනි කොන්දපන්නේ නැති එක. පළවෙනි එක තමයි අන්තිම දුර්ල කොන්දපන්නේ දෙක. තුන්වෙනි එක නම් ඒ රටේ හමුදාව ඇවිල්ලා හමුදාවේ වාහන වලින් වීඩියෝ වල දූවිලි විසිනකොට බලනවා. ඒක එක්කත් බුද්ධ පුත්‍රයෙක් නෙවෙයි කියලා. එක එක්කත් බුද්ධ ද්වෛතිකාවක් නෙමෙයි මට ඕනේ ශාක්‍ය සිංහයෝ. යුද ප්‍රකාශ කරනකොටත් හමුදායමයි. අපේ රජයේ යුදයට හැප්පෙනකොටත් හමුදායමයි. යුද බිමේ අවුදේ හැරෙමර දඟලනවා වාහනේ දුවිලිට ඒත් හමුදායමයි. ඒ කරලා යුද බිමේ මරණය හොඳයි කියලා කියනවා. ධන ගහගෙන ජීවත් වෙනවට යටත් වෙලා ධන ගාගෙන චරිචුරුකව ජීවත් වෙනට හොඳයි යුද බිමේ මරණය. ඕක මේ ජීවිතකාර පස්සේ කිව්වේ. මේගොල්ලන්ට කියන්නේ කියලා මුත්‍රාමට බොහොම කල්ලාතු කියලා තිබ්බේ. මේ රටනේ යුද බිමේ මරණය හොඳයි දන ගහගෙන යටත්ලා ජීවත් වෙනට වැඩිය. ඉතින් ඒ විදිහ තමයි යෝගාවචරය කියන්නේ. ඉතින් මේ කියන්නේ යුද බිමේ දූවිලි අවිෂේනවා දැන්. මේ වාහන මෙහෙට යනවා මේ වාහන එහෙට යනවා. එතකොට පරිස්සම් වෙන්න ඕනේ මම දැන් යුද්ධ කිව්වයි කියලා හමුදාවෙන් පැනලා ගියේ නෑ. අපේ රජයේ යුද්ධයට උරුට්ටුණා කියලා හමුදාවෙන් පැනලා යුද්ධ යනවා මම ඉන්නේ ෆීල්ඩ් එකේ. යුද බිමේ මරණය හොඳයි කියලා අනේකයි තියෙන්නේ. ඒ නිසා ඔය වගේ මේ කවුරුරි අමාරුකවටලා ඉන්නවා කියනකොට මට පුදුම සතුටක් එනවා. කාට නිකන් පිස්සු ඇටිගෙන එනවා වගේ කියලා කියනවනේ. මට හොඳට නිින්ද යනවා ඒක. ඒ හරි වාහන කළ බඩේ එක්කම ඉලේ මට දන්න වැඩේ හරි. එයා අඬනවා. අනේ මං ආවේ දුක නැති කරන්න මේ නැති දුකක් ඇවිල්ලා කියලා. වැඩේ යනවා නම් ඕක තමයි කරන්නේ. ඒකෙන්ම තේරෙන මිනිසු. ඒකෙම පෙරහැර කරේ වගේ යන මිනිහා තේරෙනවා. වැඩි වෙනකොට යන මිනිහා කවුද කියලා තේරෙනවා. ඒ තේරෙන්නේ මොකද්ද? එන අභියෝගයට මොන දීමේ ශක්තිය මිසක් අගේ උපත්ති જાතිය හෝ ලිංගය හෝ ලක්ෂ ලක්ෂණකම හෝ උගත්කම හෝ සල්ලි නෙවෙයි. වැඩේට මොන දේ නැටින් කරද්දී ඒක අපි ඔක්කොම ඒව ලක්ෂ වාරයක් සංසාරේ කර කර දවසින් දවස දවසින් දවස පණ්ඩරේ පිටියන්නේ. මේ ජීවිතේ සමහර බන්න දෙය කියන වෙන්න පුළුවන්, ඉවර කරන වෙන්න පුළුවන්, පටන් ගන්න වෙන්න පුළුවන්. ඒ නිසා මේ පැමිණෙන දුක් පැනිරහයි කියලා මේ සිංහල වචනයක් කියලා තියෙනවා. පැමිණි දුක් පැනිරහයි කියන. දුරට මතක තියාගන්න හොයාගෙන යන දුක් නෙවෙයි. පැමිණි දුක් වලින් මූණ පැනලත් නෙවෙයි. ඒ දෙකම බුබ්බඩනවා. පැමිණි දුක් වල තමයි අපේ ප්‍රශ්නට උත්තරේ තියෙන්නේ. ඒ නිසා මේක මම කියනවා සාතරෙන් බාර ගන්න. මේක සෝග නිමිත්තක් කියලා. ඒ නිසා ඕමයා එච්චරයි කියන්නේ. Honorable Rati, can you please clarify the difference of clearance between the Vijnana in Panchoparastanga and the Vijnana that is required to run for a successful conception of a child mother's womb? The, which is the uh, usually arising of the the fresh vijnana in the fetus is what you find in the commentarial explanation in the Avijja Paccha, Sankara, Sankara Paccha, Vijnana, Vijnana Paccha, Namarupa. Uh, but radical reflection means each and every thought moment we are developing a new, new Vijnana, it is momentarial Vijnana. The other one is conventional Vijnana, arising of conventional Vijnana and arising of Vijnana is a momentarial uh, this is the way to say everything micro and macro explanation. But the Buddha mentioned, you have to be aware the vijnana as and, it, as and when it arises. So if it is only limited to the vijnana arising at the womb or in the fetus, you can't be aware of at that time. Your preparedness is not there. Mindfulness is not there. But if you think same thing happen in each and every moment, then you have to be prepared with the mindfulness and see how the vijnana rising on your leg due to the contact of the soil, due to the sensitivity of the body, how it is changing, all of a sudden go to the consciousness, go to the eye due to the eye sensitivity and the visual objects, when that happens, if you are sharp enough, if you are mindful enough, if you know how to develop the thin slicing of time, then there's a chance for you to see the vijnana as a minute arises, as a minute changing from one to the other. So therefore, to understand this, you have to see, one has to see the macro level and the micro level. And the micro level is the unlimited, if we are to see the cessation of vijnana or arising of the vijnana. So therefore, the arising of the vijnana at the womb is a theoretical way to explain in uh, book knowledge, but you have to make use it in the meditation when and where uh, consciousness is changing from one object to the other one door to the other, each and every time if you're mindful. It's a very, very demanding task, but anyway practical. So therefore apply yourself as much as possible mindfulness when and where you are shifting postures. When and where the mind is shifting from one uh, sense door to the other. It's very difficult, but that is the task. So you, at the beginning, in the sitting, you do it without changing the posture. And you see how the uh, consciousness is jumping from in-breath and out-breath to the thinking. Sounds, pains. There you can understand it is no agenda that is jumping. But when you are in walking meditation, it is multivarious facets because eyes are open and kind when you are in the day-to-day -day activity, it's still difficult. So therefore, take initiative in the sitting meditation and try to apply it to the walking and then sometimes you may be successful. So therefore, you have to apply your own already earned uh, mindfulness in the face of changing of vijnana, changing of uh, one door to the other. That is the way we can do it. Otherwise, theoretically one can explain, but it has a very limited application uh, when compared with your own under-the-nose experience. අපි ඉන්න පොලිසියේ ඉන්න කට්ටියව මේවා කරගන්න බැහැ. අනාගතේට වල කණින්නේ. කොහොමද පිටිවි මානව තියෙනවා. හිත මේ මොහොතේ කඩමින් නැති වෙන්නේ නැතුවා. හිත ඒක දිගටම කතා කරනවා. මනස නීගෙන ගත්තොත් ධ්‍යානයට රැස්වන්න සිද්ධ වේදයක් පුළුවන්. ඊපස්ව සිත නීගට නැගෙනවා. ස්වාමීන් වහන්සේ වගේ සීලය ඉතා පිසිදුව කියලා. ඉතින් මේ අසුබ කරගන්න මට වග වෙන්න බෑ තත්ත්වමාර හරවන්න කියලා ඒක කොහොමඩක්වත් කරන්න බෑ බබාව වගේ ලබාව වගේ තමයි බබා හම්බ වෙන්නේ ඒකේ ආගෑටි නමුත් අපිට මේ තත්ත්වයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් මේකේ කියනවා ඉදිරියට හිත පණින එක ඒක ඥාන තියෙන්නේ වීර්යයේ කුලප්පවතිය. ආනපන හිත ඉන්නකොට නිින්දට යනවා. ඒ වීර්යය හොඳටම අඩු ගතිය මේ දෙකම තියෙන. බොහොම හොඳයි. ඒ වගේම Taman දන්නවා නම් අනාගතයට යන කියලා අනාගතයට යන විශ්ේ හිත පිටවන්න ඉවරයි. අනාගතයට යන්නදල මම දැන් ඉන්නේ අනාගතය කියලා දැනගත්තා ඒ සතියේ. ඒකට විරුද්ධ වෙන්න ගත්තම ප්‍රශ්නේ තියෙනවා. අනාගතේ කියලා සැලසුම් හදනවා, ගෙවල් හදනවා, දොරවල් හදනවා. හොඳයි. ඒක උඩ දැනගන්න ඔබ ඉන්නේ අනාගතේ. හැබැයි මම දන්නවා. මේ ආනාපාන නෙවෙයි ඉන්නේ, නිින්ද නෙවෙයි ඉන්නේ. අනාගතේ ඉතින් මේක බොහොම හොඳයි. ඒකේ ප්‍රශ්න සීල කැඩෙන්නේ අනාගතේ හිත ගියයි. ඒක දන්නවනම් අනාගතේ තියෙන කියලා අනාගතේට පටන් ගන්නකොට කියන්නේ මම පාපට්ටක් කියලා දිනුවා අනාගතේට යන්න මේකේ ඵලය මම බලාගෙන ඉන්නවා ඉවරයි. හරිනම් අනාගතයට යෑම හරිනම් ඒක අරමුණු කරලා කරන්ද බොහෝම ඉක්මනට තමන්ටගේ වාසිය ගන්න පුළුවන්. මේ හොයාගත්ත තොරතුරු වලින් මේ අනාගතේ හිතනවා කියන එක කනගාටු ඒකට යන එක වළක්වන්න කියොත් අනවශ්‍ය ප්‍රශ්න නිකන් කරලා කියලා හරවන්න හදනවා. ඒක හොඳට ලෑස්තිලා යන්න අනාගතේ දැන හිත කමන්නේ නැහැ. ඒක අකුසලයක් නෑ මොකද මම දන්නවනේ. පුළුවන් වෙලාවට මම ආනපාන කියනවා. බැන්න අනාගතේ බලච්චායි. අනාගතය කියනවා අනාගතයේ යන බව දන්නවා. නැත්නම් අභිරමණය කරන්න එපා. අනාගත ව්‍යංජනාන ව්‍යංජන දිගේ සැලසුම් හදන්න යන්න එපා. අනාගතයට යාගීල සැලසුම් හදපු දාවයි. තමන් බලන ඉන්න බෑන සම්පූර්ණ වාසිය සම්පූර්ණ පාන්නේ තමන් අතර ගන්න පුළුවන්. ඒ නිසා මේක කිසිම දකින්න අඩුපාඩුවක් වෙන කෙනෙකුට හොයලා දෙන්න බැරි විශාල තොරතුරු ටිකක් හම්බෙලා තියෙනවා. භාවනාවේදී ඒක නිචි විදිහට පාවිච්චි කරන්න වෙන කෙනෙකුට උපදෙස් දෙන්න පුළුවන් තරම් දැනුමක් ලබන්න පුළුවන් ඔය තොරතුරු ටික. එනිසා අනාගතේ ගියයි කියලා සැලක බය වෙන්නේ නැතුව ඒකට සතිය පිටවන්න පුළු පුළුවන් වෙලාවට ආනාපාන පිටන්න මට එකක් කියන්න පුළුවන් යට පහු කරලා තියෙනවා ආනාපානයේ විනාඩි 10ක් ඉන්නකොට ආනාපානේ තුනී වීම අහුවෙලා නැහැ තුනී වෙනකොට යන්නේක නිින්දක් නෙවෙයි සමාධියක් එන්නේ නමුත් අනාගතයට අනේක වගේ මේ සමාධියට ප්‍රතික්‍රියා කරලා තියෙනවා ওই දෙකම එළිවේයි අනාගත කියලා කමක් නැහැ කියලා යන්නේ නිදිර කියලා කමක් නැහැ කියලා යන්නේ එතකොට මේක ලස්සනද උඩලොසු බට්ට පැද්දෙන්න වගේ සමතුලිත භාවයේ තේරෙයි. Tamanට ආනපාන වැඩි වෙලාවක් ඉන්න පුළුවන් ක්‍රමෙන්න ජීවුන තේරෙන පටන් ගන්නවා. එකම දෙයයි තියෙන්නේ මේ පේන දෙයට ප්‍රතික්‍රියා කරන්න එපා කියන එක විතරක් කියනවා. Whenever I was yesterday and this morning while I was walking carefully on the ground, I experienced brightness on the ground. Every part of me, grass is so bright and beautiful. And if I get to look around me, all the ground is also grass, and they are not the brightness of the ground. Any current would be the appreciated. Can The usually it says, when you become mindful, you feel, you see the world more greener. You feel every person is happier. You see uh, each and every moment is happier. So therefore mindfulness make you rejuvenated if we are not mindful, they are very ugly, very dark, very uh, putrefied, and your mind also putrefied. So, one lady has written, I have seen a new tree all of a sudden. The other person has asked, where? It's just in my front of my house. Because when you look very fresh, when you look very mindful, everything appear newly arising light. They appear more greener. So therefore mindful people, ever in happiness, everything is brighter. When you are not mindful, sorry, it is not there. You have to have the flashlight, you have to have the illuminating colors to make it bright. But if you highlight or enlighten your mind, everything is brighter. So uh, our mind is always happy to say it is very ugly, very damp, very dull, and then we find causes and reasons outside. That is when the mind is mindful, it is brighter, it is vigilant, it is diligent, it is rejuvenating. So it is a shortcut. So therefore, mind your business, be mindful. ස්වාමීන් වහන්සේ ආශ්වාස ප්‍රාශ්වාස සාන්තිය ඇනද දැනෙන්නේ ඒ ආශ්වාස පැහැෙනවා නේද ඒක පිටින් මේ අරකට අවකාශයේ කියන ආදී කොටස් දෙකද ඊපස්සේ මොහොතක සාන්තිදු කටු යනනම් දැනෙන කාම චන්දවාදී පරිහැර දුකරව වහන්සේ කියලා දීලා කියලා දැනෙන එසේනම් අපි කියන එකට මම සහයෝග වෙන්නේ ඔයානම් කරන්නේ ඒකට කියලා තේරෙනවා මමයක් ඉන්න වෙලාවේ මම කරන්නේත් එහෙම තමයි ඒ වගේම මේ වේදනදී දුක කියලා මම කියන්නේ නැහැ දෙකට බලහින්කොට මේ කම්පන ගය ඒකට කියන්නේ ආර්ය දුක්ඛ සත්‍ය ඔක් දුක නෙවෙයි කම්මැලියට මේ මේ දුප්පඩයට අසත්පුරුෂයාට ඔක දුක සත්පුරුෂයාට වෙන්නේ ආර්ය වූ දුක්ඛ සත්‍ය සපක් ඕකම අයියෝ නැද්දකින් ඔච්චර භාවනා කළා මෙච්චර දහමුණ කිව්වොත් හරිම කම්මැලි කාලකන්ණි ගන්න දෙයක් නැහැ. මුචයෙන් කියනවා මේක තමයි හොයන්නේ. මම දන්නේ නැතුනට ඔකට ආර්ය දුක්ඛ සත්‍ය කියලා දුකට පිටපතෙන් සහ ඉස්සරහින් විශේෂණ පත් එකක් දාපන්. ආර්ය ශක්තිය. දැන් දුක කියවම හරි ශක්තිය. ආර්ය දුක්ඛ සත්‍ය කියවම බෝ. හරි වගේ. බෝ වගේ. චතුරාර්ය සත්‍ය පටන් ගන්න බෑ. ඉතින් මේ මේ මේ මේ විශේෂණ පද දෙක දාගන්න බැරුව තමයි මේ දුකට වෛර කරගෙන ඉන්නේ. ඉතින් බුලේ මම මොකද කරන්නේ? ඔක හම්බුණ ඔක දෙන දෙකින් දුකයි කියලා කිව්වොත් ඉවඩන්නේ නැහැ. ඔක හම්බෙන්න ඕනේ නැහැ. කොතනත් අපි ඉන්නේ ඔතන තමයි. මේ හම්බේ පැමිණි දුක් පිළිබහයි කියන වචනය අනුව මේ පැමිණි හැම දුකකම ආර්ය වූ සත්‍යයක් තියෙනවා කියලා දැනගත්තොත් ඒ දුක කියන එක ලොකු ජයග්‍රහණයක් අපේ ජීවිතයේ උපයෝගයක්. එතකොට උකට මූණ දික් කරගන්න දෙයක්වත් නෝඩ දොස් කියන දෙයක්වත් නැහැ. කොහොම සත්‍යෙක උත් වෙන්න පුළුවන්. ඒක නිසා මේ ඉතියා බලන හැටි. ඉතින් සකරාමාරිසය කියනවා විනෝද සමේ මේ අපි යන ඉස්කෝලේ වාස්තිය මේ කිගුලල්ලන්න කියලා. ඈ මෝ හරි භයානක අමාරුයි නෑ කිසි බයක් වෙන දෙයක් නෑ කියනවා මම ගිනි පෙට්ටියකුයි පුංචි කරලා බලන කණ්ණාඩියක ගෙනියනවා කිඹුලට පුංචි කරලා පන්නන්න දාපුවා හුණෙක් වගේ ලුට්ටක් ගාලා අල්ලගත්ත ගිනි පෙට්ටියද ඇවෙන්න දෙයක් නෑ ඒ දුක්කට දුක දිහා පුංචි කරලා බලන කණ්ණාඩියකින් බලන්න සතිය දිහා ලොකු කරලා බලන කණ්ණාඩියකින් ඉවරයි. එතකොට දුක හැම එකටම ආර්ය දුක්ඛ දුක කියන හිමීට කියන්නේ සත්‍ය. ආර්ය සත්‍ය. ආර්ය දුක් සත්‍ය. මේ දුක්ඛ කියන පටන් ගත්තම ආර්ය එකක් නැති යන සත්‍යයක් නැති වෙලා යනවා. අල්ලපු දෙයටත් ඇන්නේ නැහැ. ඒකේ ඒක නා දකින්න හැටි එව නැතුව මොකක්වත් මේ දුකේ වෙනසක් වෙන්නේ නැහැ නිවන් දැක්කයි කියලා. ඕකට දාන පදේ වෙනස් වෙනවා. ඒකට මුලට ආර්ය කියන පදේ එනවා අන්තිමට ශක්තිය කියන පදේ එනවා ওই දුකම තමයි. ඉතින් මේ වෙනස ඇති කරගන්න කොච්චර අමාරුද කියලා බලන්න. අපි අයිලා ප්‍රශ්න. Whenever I see this morning the second radiation session, I had one Still, if you can write the essay, not in terms of the subtlety and the grossness of the, uh, the breath, if you can see or look in terms of mindfulness, while post changing the posture, whether mindfulness is disturbed or not in the first time, second time when you are changing the posture, whether mindfulness is disturbed or not, third time mindfulness disturbed or not. Fourth time, not disturb. It is exact dimension. So don't look at, uh, do not try to see through your primary object. Of course, primary object is changing. You have to see when you are slowly moving your posture, whether your mindfulness is distracted. If it is not so, you can be mindful while you are dancing. No problem. You know you are, not, you are dancing. Postures are changing. It is not the matter. So we have given uh, breath as the benchmark. With respect to the bench, benchmark only we see uh, whether it is gross or subtle. It existing. So that existence, if you take it as a root cause for your mindfulness to establish whether gross or subtle breath exists, on this existence mindfulness exists. Mindfulness is not uh, gross and subtle. It is, is exactly existent, whether you are changing the posture or not. So therefore, more and more you training, you will see mindfulness is not depending on object, mindfulness is not depending on the posture, mindfulness is not depending on the time, mindfulness is not depending on whether you are male or female, mindfulness is not depending on whether you are ordained or not, mindfulness is not depending on whether you are Buddhist or non-Buddhist let it happen again and again, you eliminate all the square things that you were thinking about. The mindfulness is such a fast, such a universal power, it is not easily breakable as you think. So you have to witness it. More and more you practice, you witness it. Then you can challenge anyone. Okay, if it's possible, if it's okay, if it is possible, you may break my mindfulness. I challenge you. Ask any, any defilements. If you are powerful, come and break my mindfulness. No one can change. That is the way we understand mindfulness is such a powerful thing in front of defilements. Let the defilement come and disturb. You that mindfulness, then you can see posture, object, places, time. They are all very volatile thing. But established, mind, established mindfulness is of such a uh, well-driven. So it is you develop by your own trial and error with lot of experience, lot of seasoning. At the beginning your mind was very subtle, very uh, immature. At that time you feel like breaking it. But read uh, Samiti Sutta, walking oh, Mulaka Sutta, each and every mind, each and every thought moment, with you like it or not, mindfulness is there. You don't believe it. You believe defilements. You believe pain. You believe defeat. Then mindfulness becomes corner. If you believe whether you are in the hell or whether you are heaven, mindfulness is there. Then you are the companion all the way. When it come up to being, you understand the value of becoming a human. Human only can verify it. Human only can uh, experience it. So, behave like that I am already in mindfulness. Happiness and sorrow can come and go. Gross mind, gross breath and subtle breath come and go. Achievement and disappointment come and go. But the mindfulness is intact. So that is what we are achieving. We are trying to achieve in a, a retreat like this. කරගෙන යන සූත්‍රයේ පේනවා කරගෙන යනකොට පාළුගයක් හම්බ වෙනවා. ඒ පාළුගේ තමයි මේ ශරීරයේ මේ පා වෙන වෙලාව. මේ ශරීරෙම නීරස වෙන වෙලාවේ ඒ වෙලාවේදී මස්පිටු දඟලන්නේ නැත්නම් මේ නීරසකම අරමුණු කරගෙන මයින්ඩ්ෆුල් සතිය පිටවන. පාළුගති අරමුණු කරගෙන සතිය පිටවන. එතකොට අර මස්පිටු දඟලන එක රූප ධර්ම. දැන් සතිය පිටවන්නේ නාම ධර්ම වලට. අටරදී සිව් අටරදී බලාපොරොත්තු නැති දෙයක්. නමුත් සත්‍ය දිගට යන්න පුළුවන්. ඒක දෙචයි සම්පච්ඡාන මේ පාලුකමක් මේ සූත්‍රය අතරමැදට දාලා තියෙන්නේ. භවණ හරියනකොට මේ මුස්පේන්තු ගතියක්, මේ පාළු ගතියක්, මේ තනි වුණා, මේ පාවෙනා වගේ තේරෙනවා. ඒක ලොකු ජයග්‍රහණයක්. ඒකෙන් අපවවොත් මේ භාවනාවේ දෝෂයක් නිසා නෙමෙයි පුද්ගලයා දන්නේ නැතිකම නිසා, ලැජ්ජිලා ගියේ නැතිකම නිසා මේ වැරදිලා කියලා අපවෙනවා. අපව කියලා හානියක් වෙන්නේ බවක් සිද්ධ වෙන්නේ අනිත් දවසේ යනකොට කෝක පන්නන කම් භාවනා ජීවනක් වෙන්නේ ඒ නිසා ඒ පාඩු ගතිය දීසර ගතිය නීරස ගතිය ආරවුණු කරන්නේ මේ දී කරගෙන යන්නේ ඒකට කියන්නේ හැප්පෙන දෙයක් නැහැ දැක්සලා ගියේ කන්නේ හැපැතට යගන්න පුළුවන් වෙනවා chemo gave the enoxy At this point, I like to show my gratitude and thank all the organizers for a wonderful retreat. India government in their key areas. And most of all, you have come all the way from the Sandavani, which is such a peaceful place. I was there one year ago and you advised me to come for a 10 day retreat, 5 days. I'm so happy that I was able to come and I learned a lot from your Gandhiism. I'm able to exit for long periods and hope. My question to you is, can I get back into the real world เขาฝึกไปเรียน I do I can to be famous at home. However, at work, I'm able to work silently at my To do the job slowly in the first and I have my passion job which can be really stress me at times. Your advice and guidance really is appreciated. Be better. You good. uh, pinpoint it. So at the beginning, don't try to slow down all the things you have to specify these are the tasks I am trying to be mindful. That particular task you have to perform slowly. That particular task must be limited to yourself. That particular task must be regularly happening in the same way. So these are the things you slow down. And uh, then you see these tasks happen effortlessly. At the end of the task, you feel relieved. So when the multitasking happen, understand it is due to the past karma bad karma, only this multitasking happened. At that time, you consult the body knowledge and do the task. It's never possible, whenever you find this is the time where I can uh, as well do it with the mindfulness, again I am repeating it must be limited to yourself, regularly doing in the same way, and uh, without concern with other people, do little slowly and understand end of the task, you don't feel any stress, no accumulation. So this task, these are going to happen effortlessly. Ultimately, you need not any effort. Then you can extend this task little more. Ultimately, you see, multitasking is your own definition. For mine, there is no multitasking or simple tasking. Mind is already multitasking. It is happening in a such a fast way. So you try to recognize you as an important person telling that I am a multitasking. Nonsense. For the person who is doing little by little mindfulness, they can, I don't know, if you see the uh, musical orchestra, how the drama is working. Leg and hand and everything. You see the still the theme. Very harmonious music is happening while the you can see drama how it's working. So therefore multitasking, I, I, I hope I understand the meaning, but it is for the beginners, yes. But ultimately if you know the priority, if you know the least frictional path, if you know the management technique, you can overcome the whole world by multitasking. You know multitasking is nothing one thing at a time and that's done well, that's it. Any time you can do two. You are always doing one thing at a time. It's a matter of organizing. One after the other, you follow the critical path. You never look at the here and there. You follow the critical path, others will follow. So nowadays, this is the most lacking thing in the world. This is what I call management. This is what I call management. So more and more you develop, your management skill ever gathering the momentum. But each and when it happens, take care about the division of labor. Take care about the transparency of your job. Take care of the democracy. Everyone's concerned. Ultimately, you are just giving them leadership. Everything happens. Even I am telling, economically, politically, socially also possible. But don't go for asking jobs. Do it for your utility value then enough we can do. So therefore multitasking is just an excuse. Because I have done it six years. During the six years I came to the highest in our company, biggest salary without giving the 50% PAYE. So kept it at the margin and I worked with the labor management, foreign training, foreign business, learning my English, collecting material from outside, labor management, all the kind of thing. I can't imagine how things are happening. So therefore, they don't take it as a big, big uh, thing. Little by little, the main thing is one thing at a time and that done well. And uh, more than seven days being here, you are so happy to run back home by three days time. Now only started. Who is going to that? Three days, quite enough. Now from one word, tension develops. How to go home, how to see the newsreel for the last ten days, and how to take all the burden which has been left over and reassume thing. And that is, that is the multitasking here. Now, this is the way you miss the bus. So always you are thinking about the tensionful status because that is the way mind has been trained. Whenever the freedom happens, with it, freedom you think about the tension. When you are in the tension, you think about the freedom. So look at it, just look at it and then you can understand our mind is always master to create tension, master to create tension, frustration and then master to suffer. Let the mind to suffer. You just laugh at it. Okay, we are going to the next. ගෞරවනීය ස්වාමීන් කිව්වා කරගෙන යන්නේ ඒ කාලාවලදී ඉතින් ඒවා කරන්නේ නිවන් කියන පාටිය ආර්ය උපවාද කර්මයක් කළාම ආර්යයන් වහන්සේත් වග බලා ගන්නවා ඒක මකලා දාන්න. ඒක නිසා නොදැන සිත් වුණොත් තමයි ඒක වෙන්නේ. දන්නවනම් ආර්යයන් වහන්සේ නමකට වැරද්දක් වුණොත් එයා දන්නවා මම මෙතෙන්දලා ආවේ. මේ මොනසර දැන් පොට වැරදිලා කියන්නේ. අවශ්‍ය ගන්නත් දැන් පස්සනට පස්සේ ගිහිල්ලා ඒක මොන හරි ක්‍රමයක ඒක මකල දාලා ඒකට සමාව දීලා කටයුතු කරන ක්‍රමයක් තියෙනවා. නමුත් ඒ ආර්යනාංශ දන්නේ නැත්නම් Taman අපේ චිත්ත උනන Taman දැනගන්න ඕනේ ඒ ආර්යනාංශගේ සීල සමාධි ප්‍රඥා තුනට ඇති සීලේ නැහැ කියවන නැති සමාධිය නැහැ කියවන නැති ප්‍රඥාව නැහැ කියවන තමයි උපාදයක් වෙන්නේ. එනට අවශ්‍යයි කිව්වයි කියලා කලෝයි කිව්වයි කියලා ඒ වාරි උපාදට වැටෙන්නේ. ඒ නිසා කාටද සීලේ නිග්‍රහ කරන්න සමාධිය නිග්‍රහ කරන්න ප්‍රඥාවෙන් නිග්‍රහ කරන කරා කිරුණට ප්‍රශ්නයක් නෑ කරා නම් අරිපෝදේ වෙනවා ඉතින් ඒක දන්නවනේ මේ ආර්යනවත් ළඟට ගිහිල්ලා ජීවත් වෙනවා නම් සමාව කියනවා කියන්න ඕනේ ආර්යපෝදයක් උනායි කියලා මගේ හිතෙන් කයින් වචනේ වැරද්දක් වුණා සමාව වෙන්න කියලා ඉතින් අපි ඔය වන්දනා කරනකොට ඒ වාක්‍යයක් හදලා දීලා තියෙන්නේ අපේ සංස්ථාවේ ඕකාශය ద్వාරත්වයේන කතං සම්බංගච්ඡං කමද මේ ඒ වගේම මතක තියාගෙන ඉන්න භාවනා ජීවිතය ගත කරන කට්ටිය ආර්ය මට්ටමටපත් උනේ නැත. අපිට කවුරු හරි අත්තරන්දක් කිව්වොත් එමසට වෛර කරන්න එපා. හරි භයානකයි ඒක. භාවනා කරන කෙනෙක් තව කෙනෙකුට ශාපයක් කරුවොත් හරි බරයි ඒක. ඒක කවුරුත් වැරද්දක් කරුවොත් ගන්න එපා ඒක. ඕක තමයි ඉතින් අපිත් උන් කියන්නේ කියලා පුළුවන් තරම් ඒකට සමාව දෙන්න ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි අපිට සමාව ලැබෙන්නේ. එහෙනම් පොඩි දෙයකට අපි කිපිලා දඟලලා කෑ ගහලා ගෙරුවොත් එහෙම ඒක නාගෙන චිත්ත පීඩාව අපි තම හරි තත්තර පත්තර නැතුව එන බාහන මාර්ගය නැත්තොනේ ඒ නිසා තමනුත් දැනගන්න ඕනේ නොදැනුවත්කමට කවුරු මොනවද කිව්වත් එතනදීම කතා කරලා එහෙම තමයි ප්‍රශ්නයක් නැහැ මයිටි ජීවිතයක් වීමක් නැහැ කියලා ඒ සමාව දෙන එකයි තියෙන්නේ ඒ වගේම ඒ ආර්යනාථ නමකට සමාව දීන්න බැරි වෙලා නැත්නම් ආර්යනාථ නැත්තම් ඒ ආරණාංශකේ මිනිවල් ලැබු සෝන්කොතර කියලා වදින්නේ කියලා කියනවා. එතන තමයි ගන්න. එහෙම නැත්නම් භාවනා පදයන්ති හැම වෙලාවෙදීම තමංගේ සීලේ ආවර්ජනය කරලා කාය ජීවිත බුද්ධ ඥානවන්තර පූජා කරලා සීල ආරණාංශලාගේ මට සමාන ලැබේවා බුද්ධ ධම්ම බුද්ධ පච්චේ බුද්ධ ශ්‍රාවක බෝධි ආදී සීල ආරණාංශලාගේ මට සමාන ලැබේවා කියන පුරුද්දට කියනවා. එමසක තියෙන කෙනෙක් පුරුද්දට කියනවා එතකොට තමයි අපිට මේක ගෙවා ගන්න වෙන්නේ. කවුරක්වත් නැති ඇටි අපි නොදැන වෙච්ච අය. මොකද අපි හඳුනන්නේ නැහැ. කවුරක්වත් දන්නේ නැහැ මේ සමාජයේ ඉන්න කට්ටියකින් අපි බලාපොරොත්තු වෙන කෙනා නෙවෙයි රහත් වෙලා තියෙන්නේ. බලාපොරොත්තු නැති කෙනෙක් වෙන්න ඉඩ තියෙනවා අපි දන්නේ නැහැ. වෙච්ච දාසක තේරෙයි කියනකොට අපි හිතානින්න පැස්සීතර කතාව නෙවෙයි තියෙන්නේ. වෙච්ච මනුස්සයා බුලුවන් තරම් සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න බලන්න. ඔය අපි හිතන දෙයක් වෙන්නේ නැති ඉඳී තියෙන. ඒක නිසා වෙන්නේ ඉඳී තියෙන මොකද නොදැන. ඒ නිසා මේ නිතරම බලන්න ඕනේ තමයි බාලයි කියලා හෝ භාවනා නොකරනවා කියලා හෝ කාටරි දනින්ද කියන්න ගියාම ඒ බුද්ධලයා අපිට රටේ උසස් කෙනෙක් නා. අපි නිකන් තේ සත්ත පහක වාසියක් නැතුව මත්තර අකුසල කර්මයක් කරනවා. සුපබුද්ධ කුත්තික කාවේ දිනේ මේ මිනිස්සයා මේ ව්‍යාංචලියට යන ගමන් කැම වීම පුරවගෙන සමවයස කොල්ලෝ කෙල්ලොත් එක්ක යනකොට පස්සේ පුත්‍ර ජානනාථයටම පඩිනවලු මේ වෙලාවේ පිටු පාතේ. බඩතුලේ පාත්‍රය තියන බිම් බලාගෙන යනකොට ගොනු ගියා මේ කිසි රතයක් හඳුනන්නේ කුෂ්ඨ රෝගියෙකුගේ ඇඟ වහගෙන බිම් බලාගෙන යනවා කිසිම රතයක් හඳුනන්නේ තියෙන අපි වගේ හරවිලා ඉන්නේ බද නැත්නම් මේකත් මනුස්ස ජීවිතයක් කියලා කෑරලා කෙලපීමක් තමයි කෙලපිටක් බිමට. කල්ප ගාන කපායේ බැහිලා අන්තිම අධ්‍ය මුළු ඇඟම කුෂ්ඨ. අර පස්සේ බුදුසසුනේ දන්නේ නැහැ බැන්නයි කිය. එන්න උන්වහන්සේ විල මොකක් හරි කරලා ක්‍රමයක් කළා මෙයාට පෞ සමාගැනීමක් කරනවා. ඉතින් ඒක ඒකෙන් කිසිම ලාභයක් නැහැ සුද්ධ පාඩු. මේ කටින්ද. ඇත්තට කයින් ඕක වෙන්නේ හිතෙන් වෙන්නේ නැහැ. කටෙන්මයි වෙන්නේ. අපි නිතරම දකින්න එක්කනා ගැන අද අෂ්ටකාට කරන්න යනවා, දන්නේ නැති කෙනෙක් ගැන කතා කරනවා, කෙනෙක් කියලා දීපු පණිවිඩයට කෙනෙක් ගැන මත්පත මත්මතාන්තර ඇති කරගන්නවා. කොච්චර භාවනා කරත් මේ පැත්තෙන් එන කුණු කන්දරා වැඩි නම් හොදලා ඉවර කරන්න බෑ. ඒක නිසා භාවනා නොකරන කතා නොකර ඉන්නවනම් සුද්ධ ලාභේ. එක පැයක් කතා නොකර ඉන්නවයි කියලා කියන එකක් නම් හිතා ගන්න හරියට කියලා එක බෑක් කියනවා මොකද කතා කරන එක තේරෙන්නේ නැහැ කාටවත් තේරෙන්නේ නැහැ වචන කතා කරන මොකද්ද ඒ කියන්නේ නරකක් වෙනවා කියලා හිතනවා කවමදාක බුදුහාමරණට කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ කියලා කියනවා උච්චාදන ප්‍රසාදන දෙක ඉච්ඡුති කිරීම සහ නින්දා කිරීම කාටවත් තේරෙන්නේ නැහැ හරියටම තේරෙන්නේ බුදුහාමරණ විතර ඒක උනාසේ අඩුවෙන් කතා කරන්නේ අපි හැම වෙලාවෙම ඒක උත්සල කතා කරනවා වාසිය එනකොට එයා ලොක් කරලා කතා කරනවා. නරක කෙනෙක් නම් කොහොමඩක්වත් පහත් කළා කතා කරනවා. මේ හැම වෙලාවකම ආර්යයන් නෝනන. ආර්යනාට නෝන තනි කයට ඉස්සරහ කරන කතාව නෙවෙයි අපි නැත්තර කරන්නේ. ඉෂා කතා නොකර සිටීමෙන් මම හිතනවා ඒකෙන්ම කියන්න පුළුවන් භාවනාදී. ඒකෙන්ම කියන්න පුළුවන් භාවනාදී සමහර කොට ඒක කතා නොකර සිටීම පිස්සු වැටෙන්න කිට්ටුම ක්‍රමයි. උදේට හැට දැනකන් දෙමිලිච්ච වගේ කටකට කටකට කටකට කටකට කටකට ඒ කාර්යමයනේ ගෝයන්ක සිස්ටම් එකට ඒ දෙන්නෙම නැහැ කතා කරන්න දෙන්නෙම නැහැ දවස් 10ක් ගිහලා බාහන කළා බුදාශය කතා කිරීමේ හැකියාව මරණකම් ආවේ නැතු ෂොක් එකට මරණකම් ආය කතා කරන්න බැහැ මොකද ඒ තරම්ම අපි බත් තෙල නොකෑවා කතා කරමින් ඉගෙන කරන්නේ ඉතින් ඒක පුළුවන් තරම් උත්සාහ කරන්න. ඒ කිසිම ලාභයක් නැතුව දුර්දාන්ත දුකක් විඳින වැඩක් තමයි ඔය දන්නති සබ්ජෙක්ටුවට ඇඟිලි ගන්න එක. දන්නති මාත්‍රකවට අදාළ නැති මාත්‍රකවට අහු මිල දෙන්න යනවා. කිසිම ලාභයක් නැහැ. සුද්ධ පාඩුව තියෙන්නේ. ඒ දැන් ගොළුෙක් වාගේ මෝඩෙක් වාගේ අංශභාග කෙනෙක් වාගේ බේරලා බේරගයි කරන්නේ. ස්වාමීන් වහන්සේ සම්මා අදින්න සම්මා සමාධි මුද්‍රජන මහන්සේ ඉතිරියේ මේ ඇත්තටම මේ කවදාකවත් උත්තර දීලා ඉවර කරන්න පුළුවන් ප්‍රශ්න නෙවෙයි. එනමුත් මම අර ප්‍රශ්නෙට ගෞරව කිරීමක් වශයෙන් කියනවා. ඒක මේ මේ භාවනාට ඉතර අත්‍යවශ්‍ය දේකුත් නෙවෙයි. භවතංච සම්මා සමාධිය කියන එක විවිධ පැතිලින් පෙළලා තියෙනවා. චතුත් අධ්‍යාන සමාධිය සතිපාරිශුද්ධ. සතියේ ඡාපාශසෝ සති උපේක්ඛාපාශිත ඥාන සමා ඒ තමයි ප්‍රශස්ත සතිය කියන එක අර්ථකථන කීපයක් තියෙනවා මම හිතන්නේ මේ මේ දේශනා මාලාවල දෙන්න තියෙන ඔක්කොමගේ සඳහන් කරලා තියෙනවා සමහර වෙලාවට කිලින්ම සඳහන් කරලා තියෙනවා මේ සරිතා අනුස්සරිතා පෙර බොහෝ කාලයකට කලින් කලින් කරපු දේ හොඳට නැවත ශීපත් කරන්න පුළුවන් සතියින් වැඩ කරනවා කියන්නේ. ඒ වගේම දෝ වාර්ගික වශයෙන් සඳහන් කරන දොරටු පාළික වශයෙන් යගේ ගා කාර්ත කතා දීලා තියෙන කොහොම එක උත්තරයක් ගන්නවා. ඒ ඒ අවස්ථාවට ඒ වෙලාවෙ හැටියට අර්ථකථන දෙනවා. මම අර සමාධිය ගැන කිව්වේ ප්‍රශස්ත සමාධිය ගැන කරවච්චෙන් සඳහන් කරලා තියෙනවා. සතිය එළඹ සිටීම අප්‍රමාදයේ බොහෝ කාලකට පෙර චිරකටම්පි කියලා බාහිර සම්පිශාරිතානුසාර දක්ෂිනවච සඳහන් කළා තියෙනවා. ඉතින් ඒක මේ මේ භාවනා කරන වෙලාවක උනක්කමක් වෙන වෙනම කියවලා බනහලා වජුණු කරගන්නට මේකට විශ වෙන්නේ නැහැ මේ විශ වෙන්නේ නැහැ හොඳයි. නමුත් අංග සම්පූර්ණ උත්තර දෙන්න පුළුවන්කමක් නැහැ. මම මේ මේ වෙලාවට මතක් වෙච්ච ටික ඔය මතක් කරගන්න. ගෞරවණීය ස්වාමීන් වහන්සේ අත්හාරිකයේ වල රැකී ඉපත් තිබුණා වූ අත්හාරිකයේ මහාතරයේ දැරීම දක්වන්නේ නැත. රතන සූත්‍රයේ සහ වාස්තුවේ සම්ප්‍රදායන් අත්හාරිකී අත්හාරිකී මම කියන්නේ ඇත්තටම අර්ථකථනයේ මේ ප්‍රශ්න කරන එකනා Tamanta සක්කාය දිට්ඨිය කියන එක වැටෙන්නේ කොහොමද කියලා නැත්නම් සක්කාය දිට්ඨිය නිර්වචනය කරන්නේ කොහොමද කිව්වොත් විතරක් මට මේ උත්තර දෙන්න පුළුවන් නැත්නම් මේ තියෙන වචන ඔක්කොම නිර්වචනය කරගෙන ඉන්න එක අවශ්‍ය නැහැ භාවනාවට අපිට අවශ්‍ය වෙන්නේ නිර්වචනය කරන සතිය විතරයි සතිය කරගෙන යනකොට චුට්ටික වෙනවා ඒ කියන සක්කාය දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා අලුතෙන් අත්කන නිර්වචනය අවබෝධ කරගන්න නැති කරන්නේ අවශ්‍යතාවයක් නැහැ ආත්මය කියන්නේ මොකක්ද කියලා දැනගෙන අයින් කරන්න අවශ්‍යතාවයක් නැහැ. බ්‍රහ්මන් කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ තමයි. තමයි සත්‍ය වදානේ යන්න. යම් හේකින් දැනට සක්කාය දිට්ඨිය ප්‍රශ්නයක් කළා කියනවා නම් ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න අපිට පුළුවන් වෙයි කියන සීමිත කාලේ යම් ප්‍රියට උත්තර ලබන්න. එතකොට මේ එක එකක් ඩිෆයින් කරගෙන සත්‍ය කියන්නේ මොකද්ද? සමාධිය කියන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය මොකද්ද? කද්දාකත් ඉවර කරන්න බෑ මේ වැඩේ. අර බණ ටිකට ඕන තියෙන ටික මම අරගෙන යනවා ඒ මේකට එيشා මේ ප්‍රශ්න කරුට තේරෙනවා නම් මට මේ සක්කාය දිට්ඨිය මෙන්න මේ විදිහට බාධායි මේ විදිහට වැටෙනවා කියලා අන්න ඒ ටික මට දෙනවා නම් ප්‍රශ්නයක් වශයෙන් මට පුළුවන් ඒක මට තේරෙන විදිහට විග්‍රහ කරන්න. එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය කියන එක අර ඉස්සර ප්‍රශ්න තිබු උත්තර දෙනවා මට කියන්නේ. වෙනම විවේක කරන කොට හොයලා බලන්න. ඒක තනිකර theory for the sake of theory. මම නැවතත් කියනවා සත්‍ය වදාන යනකොට ඒක දැනගත්තේ නැහැ කියලා කිසිම බාධාවක් නැහැ. ඒක නිසා මට ඕන කරලා තියෙන ප්‍රශ්නයක් වෙනම නම් විතර සාකච්ඡාවට ගන්න මේ අහකනයි ඔඩොක් කියලා ගන්න එපා. මේ රිට්‍රීට් එකදී ඒ කොහොම මූලධර්ම හදාගන්න කියොත් 40 ක පදාගේ ඔළුව අවුල්ලා යනවා. කොහෙද අරගෙන යනවා එක එක මූලධර්ම. ඒකට මමයි වැරදිකාරය වෙන්නේ. ඒ නිසා ප්‍රශ්න කරුණු ප්‍රශ්න තියෙනවා විතරක් අහන්න. පුදු මූලධර්ම ප්‍රශ්නේ අදාළ වෙච්ච හැටි ඒක අපි ගන්න. අර ඒදා කරපු චෝදනම අදත් මේ ප්‍රශ්නට කරනවා. Tamanට සක්කාය දිට්ඨිය කියන එක කොයි තේරුම් කරලා මට දීලා නැහැ. මගෙන් ප්‍රශ්න අහනවා පළවෙනි ප්‍රශ්නේ ලකුණු 20ක් හම්බෙන දෙවෙනි 10යි ප්‍රශ්න 10යි අටක් උත්තර ලියන්න ඕන කියලා අරගෙන මට ප්‍රශ්න උත්තර දෙන්න. ඒකේ මූලධර්ම පැත්තට ගියන්න එපා. සායක පැත්තෙන් නගන්න. එතකොට මම පුළුවන් තරම් වෙලා ගන්න. නැත්තම් මේ වගේ ප්‍රශ්න මම ගන්නෙ නැහැ. දැන් ස්වාමීන් වහන්සේ මහා ප්‍රශ්න කීපයක් ඔබේ දැනගන්න කියනද කීවැලි අපරාධයි අය පාරසාන් යන ප්‍රකාරණසාර නැතෝ ගන්න පරමාර්ථ පාරිකාරය ඒක යෝගීසු භාවනා පිළිබඳ සාමි වෙන්නේ ප්‍රශ්න ගන්නෑ මොකද මේ අපි මේ භාවනා වැඩ පිළිවෙලකින් දැක්කී දාහණය පිළිබඳව මේ ඒ වගේ අපි තුන්වෙනි ප්‍රශ්නේ ගත්තොත් වෙච්ච සිද්ධියක් කියලා තියෙනවා භාවනා කරගෙන ඉන්නකොට කඳ දන් වෙලා ඉස්සරහට වෙලා වෙනවා ඒ වශයෙන් ආපහු සකස් කරනකොට අර හිතේ තිබුණු වියක ගැටි නැති වෙනවා ඉස්සල ප්‍රශ්නයක් තිබුණා හතර සැරයක් එහෙම කරා ආනපානේ ගොරෝසු වෙනවා ගොරෝසුකට හිත දානකොට ආය නැති වෙනවා සතිය කැඩෙනවා නමුත් හතරවෙනි සැරේ ආනාපානේ ගොරෝසු වෙන්නේ නැතුව සතිය කැඩෙන්නේ නැතුව ගියයි කියලා. ඒ වගේ අර කඳ නැගිටිනකොට දැනගෙන කඳ නැගිටවන්න සමන් සම්බන්ධ වෙනකොට සතියත් එකලසත් කැඩෙනවා. කැඩෙන්න පුළුවන්. නමුත් කැඩෙන්න ඕනේ නැහැ. නමුත් කීප වතාවක් මේක කරලා බලන්න. ඒකට හුරු වෙනකොට ඒ නැගිටින වැඩේ SMS දානවා. slowly mindfully silently කරනවා නම් මේ වැඩ පිළිවෙල පුරාම සත්‍ය පවත්තන්න. මේ සත්‍ය පවතිනවා නම් ඒකලස අර හිස්කතියත් එමතා කියන නිසසල ගතියත් ඉතුරු වෙනවා. දැන් වෙලා තියෙන එක පාට දැකපු ගමන් දැඩිව හිමීලේ ඉක්මනට මේ කය හදන්න හදලා තියෙන මේ කය හදන්න හදන්නේ ඒ හිතපු ඉරියව්වට ප්‍රතික්‍රියා කරලා තියෙනවා. ඒක නැවතිල්ල කරනවා නම් සත්‍ය කැඩෙන්නේ. අනිත් ප්‍රශ්නේ මේ වගේ නිකන් මේ මේ පහන වැඩ පිටුට සම්බන්ධ කරගන්න එපා. දාන කතාවල අපි වෙනම දානාංශ කතාවකින් අහගන්න. අරක නම් අදාළ ප්‍රශ්නයක්. නමුත් ඒක අදාළ ප්‍රශ්න කලින් අහලා තිබුණ නිසා මම මේ ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ කලබලව තමයි මේ කරේ. ඒ කයි එහෙම තිබුණාට ප්‍රශ්නකුත් නැහැ. කයි නෙගටිව් වලට ප්‍රශ්නකුත් නැහැ. නෙගටිව් වෙන ඒක නැවතිල්ල කරන්ද සත්‍ය කැඩෙන්නේ නැති විදිහට ඒකට තමයි තේරෙන්නේ ඔය මාරු වෙනවා. ඉරියාපත සංඥාවක් වෙනවා සත්‍ය කඩා ගන්න තු කරන්න පුළුවන් පළවෙනි දේ නෙවෙයි. අත්තරදරයක් කරනකොට කලාව තේරුම් ගන්න. හරියට නිකන් නිදාගෙන ඉන්න බබෙක් ඒ ඇඳේ කොට ඇඳෙන් අරගෙන උකුලේ තියා ගන්න පුළුවන් බබාට හැරෙන්නේ නැති වෙන විදියට. උකුලේ තියාගත්ත බබේ අත කරන ඇඳේ තියන්න පුළුවන් බබා හැරෙන්නේ නැති විදියට. ඇහැටියත් පොඩ්ඩක් කොටේට සතු කරපුවාම එහෙම දොයියනවා. මේ වෙනස් කරනකොට බබා හැරෙන්නම ඕනේ නැහැ. ඇහැරිය කියලා ප්‍රශ්නකුත් නැහැ. දැනගෙන නලව ගන්න එකයි තියෙන්නේ. ඒක නිසා ජීවිතේක බබට දෙයියන් අරින්න උට හරිම වැඩි. දැන් ස්වාමීන් වහන්සේ මාර්ගයේ වර්තිමාව නැත. අප වෙනයි මුදී කරන්නේ කොටයක තීවෝ මාර්ගයේ ඉන්නේ. අප වෙන මුගේ මාර්ගයේ විලාදී මාර්ගයාදී යහපාරයන් ඉතිරියෝ පොත් අපගේ ඉරකට පරිදි වහා ඒක එල්ල කරන ක්‍රමයක් නැති නිසා සංවේග පිටවන්න කියනවා. කියන්නේ හැමදාම නැත්තල් නැහැ. අවුරුද්දට එකයි හම්බෙන්නේ. ආයේ හිටියොත් ආය අවුරුද්දක් ගිහින් තමයි හම්බෙන්නේ. කොයි කාලේ හම්බෙයිද කියන්න බෑ. ඒක තැලසුම් කරන්න බැරි නිසා මේ හම්බෙච්ච එකේ පෙන්කලකල ඉඳපා. එච්චරයි කියන්නේ. දැන් මරණය ගැන හිතලා ආයෙත් හම්බෙන්නේ නැති කියලා හිතලා අපි වතුර නන්නෝනේ හම්බෙච්ච එකෙන් කරගන්න එකයි තියෙන්නේ. කරගන්න බැන්න අපිට පුළුවන් අඩිය අපි කරා. මොන වයිස වයිර කරන දෙයක් නැහැ කියලා හිතා. එහෙනම් මේක කොහොමදක්වත් කාටවත් ෆිනිෂ් කරන්න බැරි එකක්. මෙතෙන් පැන්නට පස්සේ කොහි ගිහිල්ලා නතර වෙනවද කියලා කියන්නේ. මොන්නම මොනම සහජයක් අද්දෙන්න බෑ. ඒ නිසා සංවේගී පිටව ගන්න ඕනේ. තම්බෙන සුළු කාලයේ එක එක දේවල් වලට යොදලා අන්තිමට පශ්චාත්තාප වෙන්න දෙන්නේ නැතුව කටයුතු කරන එකට සංවේගී පිටව ගන්න මේ ප්‍රකාශය හොඳයි. ඊළඟ ඇත්තටම ඉතින් මහරහතන් වහන්සේලා කියලා ප්‍රධාන වශයෙන් සඳහන් කරන කරුවචන් වහන්සේගෙන් අර එක එක දේවල් වලට ප්‍රධාන උපාධි ලැබුපැත්තු 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ඒ කියන්නේ බුද්ධ ඥානජ කියනවා මෙයා ධර්මදේශනාවට කටක්සයි පටිසම්භිදා මාර්ගය ලැබුපු කෙනා ආදි වශයෙන් කරුවචනාසලා ඉන්න කරුවචන්සේ වැඩ ඉන්න කාලේ honorary degree සම්පූර්ණ කට්ටිය කෙලිම convocation එකේ. අනික කට්ටිය නිකන් ordinary third class degree සම්පූර්ණ කට්ටියට රහතන් වහන්සේලා. කරකවන යමයන් සෝවන් නැරුතින පාපී යමන්ත කටි සෝවන් රහෝතියයි මොහොතේ විශ්වාසී දැක්කා. ඒව නොවන නිසා තමයි සෝවාන් මාර්ගය කියන්නේ ඒක අපහුවෙන්නේ නැහැ. යක්කෙල්ල කම්මං කරෝති පාවකං කායේන වාචා උදචේත සවා අබ්බෝසෝ තස්ස පටිච්චාදාය අවබ්බදානිත පදස්සබුත්තා ඉදම්පි සංගේ රතනම් පණීන. සෝවාන් වෙච්ච කෙනෙකුටත් කාය වචී දුෂ්චරිත තුන එකක් වෙන්න පුළුවන්. ඒ කෙනාට වශන් ගන්න බෑ. පිච්චි ගාම යාගල සමාව ගන්න. ඒක තමයි රහතන් මේ සෝවාන් වෙච්ච කෙනාට පස්සේ තමයි තේරෙන දේ. නැත්නම් සෝවාන් කෙනාට අවගෙනකොට තේරෙන දේ මොකද වශන් ගන්න පාපය. අනිත් කටියෝ හෙලි කරන්නේ වසංගන්න බැරුව බැරි වෙච්ච ලාට තමයි හෙලි කරන්නේ තරහතනාතේ වගේ. එතකොට කරගන්න දෙයක් නැති වෙනවා. හතන්නාද කියන්නේ ඉස්සල්ලාම සෝවන් වෙච්ච කෙනා ඉස්සල්ලාම කරන්නේ රහස හෙලි කරනවා. ඉතින් සයි ඊට පස්සේ අනිත් එක්ක නම් සමාව අරගෙන ඔක්කොම ඉවර කරගන්න පුළුවන්. ඉතින් එතකොට මේ රහත් මේ සෝවන් මාර්ගය කැඩෙන අකුසල කර්ම මොනක්වත් වෙන්නේ නැහැ. අභව්‍ය වෙනවා. අබබ්බෝසෝ තත්ත පටිච්චාදාය. ඒක හරියට වෙච්ච වැරද්ද හෙලිකර නොකර ඉන්න බැරුව වගේ. එයාගේ මේ අකුසල් සිදුවෙන ප්‍රධාන අකුසල් සිදුවෙන ප්‍රභාවේ නැතිලයි. හැකියාව නැතිලා යනවා. ඒ නිසා අකුසල් සිදුවෙනව තියෙන්නේ මේ අනන්තරිය නොවන පංචිල්පත කැඩෙන්නේ නැති පොඩි පොඩි අකුසල කර්ම සිද්ධ වෙනවා. මොකද ඒකෙන් අර ලැබපු සෝවන් මාර්ගයට හානියක් වෙන්නේ නැහැ. ඒවත් කරගෙන යනවා. මම හරියට හිතලා පසු විනාඩි දෙකකින් ආයෙත් ඉස්සෝ ඉන්නේ මේ අවස්ථාවේ මට මේක මුල ප්‍රකාශය කියලා කියනවා මේ විවේකයෙන් ගියාම වෙන කරදර නෑ ශබ්ද ඇහෙනවා කියලා. ඉතින් පස්සේ කියලා කියනවා එහෙම වෙනකොට පශ්චාත්තාප වෙනවා. එහෙම නැත්නම් අශෝභන දර්ශනය නිසා චිත්ත පීඩනය. අර ශබ්දේ වගේම මේ පශ්චාත්තාපයත් මේ දැන චිත්ත පීඩාව ඇහුණට නැහුණා වගේ රටේට කෙරුවොත් හිත කරදර ගන්න නෑ කියලා කියන්නේ ඒකට. ඒ නිසා උත්සාහ කරන්න ශබ්දයට ක්‍රියා කරනවා වගේ ශබ්දෙට කන්තිපුරට බීරෙක් වගේ කටයුතු කරනවා වගේ තමයි බෙල්ල කඩා වැටලා තියෙනවා. ඒ කියන්නේ දන්නම හොන නැගිටලා පස්සේ තේරෙනවා නම් ඒක අශෝභනයි කියලා කාටවත් ඒක හානියක් කළා නැත්නම් තමටත් හානියක් පිළ කරගන්න ඕනේ නෑ ඒක ගැන හිතලා. ඒන පශ්චාත්තාපයටතර ඇහෙන සද්දෙට වගේ ගාලල්ලා කියලා ඇත්තේ. මගේ ගාලල්ලා ඒක ගාලල්ලා. අන්න අනේකයි යන්න තියෙන්නේ. මේ වහල තියෙන ඔක්කොම ලන්දේ තියෙන කුණු පාට දාගෙන යන්න කියොත් එහෙම අපි පැත්ත යනවා අර දඬු බෙල පෙරහැර කියලා පොඩි කොල්ල කරන පෙරහැරක් තියෙනවා. උණ ගැට උණ උණ උණ බට අරගෙන බෙල වගේ ගැට ගහගෙන පැපොල් ගෙඩියක් කන්නකට කූරු ගහලා ඒක එකට අරගෙන ඉතින් පෙරහැර යනකොට ඉස්සරහින් මිනිහෙක් යනවා දඬු බෙල පෙරහැර එනෝ ලන්දේ තියෙනකුළු පාරට ඇදපියෝ දඬු බෙල පෙරහැර එනෝ ලන්දේ තියෙනකුළු පාරට ඇදපියෝ කියලා යනවා. ඒ වගේ අපිත් මේ ලන්දේ තියෙනකුළු පාරට ඇදලා ගන්න ඕනේ නෑ. සද්දට ක්‍රියාත්මක විචිතයට පශ්චාත්තාපයට ක්‍රියාත්මක එච්චාට අතර ක්‍රියාවක්. මේකට බලන්න මොකද වෙන්නේ කියලා. ඒක රිලීස් එකක් නන. ඒ ඇඟ පස්සේ හදිලා ගියේ තමන්ම දන්නේ ඒක නිසා ඒ ආවට පශ්චාත්තාපේ හෝ මේක සෝබන දෙයක් කියලා. ඒක සහතික වුණේ නැත්නම් තමන්ගේ යෝජනා ඉතර වුණේ නැත්නම් ප්‍රශ්නයක් වෙන්නේ. හරියට ශබ්දවල. ශබ්ද තිබුණාට අහන්න ගියේ නැත්නම් ශබ්දෙන් කෙලෙසෙන්නේ නැහැ. ශබ්ද ඇහුවොත් තමයි ශබ්දෙන් කෙලෙස නිසා ශබ්ද අපිට කරදර කරනනේ අපි ශබ්දයට කරදර කරනවා අහන්න ගිහිල්ලා. ශබ්ද උඹලට කරදර කරනනේ උඹල ශබ්ද වලට කරදර කරන කීට පරලා කියනවා මේ ඔය පශ්චාත්තාවයටත් කරදර ගන්න එපා. අහක තියෙන කරදර ලන්දේ තියෙන කුළු පාටට පියෝ කියලා ඇස් හොඳට පෙනේ නම් යන්න පාරක් තිබේ නම් කීම බැදිවල යන්නේ මම්මුලා වූ එකද කියලා තව කවියක් තියෙනවා. ඒ ලස්සන පාරක් තියෙනවා. අන්නේ කුණුති නැසුත් වෙනවා ඒකේ කිම බැදිවල නැහැ මේ මේ දුක හොය හොයා පස්චාත්තප හොය දුවන්නේ මේ මට හරියට නෙවෙයි ඒකට මම ගණන් නොගෙන සිටීමේ යම් කිසි ප්‍රතිරක්ෂයක් අවශ්‍යයි අපේ ගමනට ඒක නිකන් අර කාපට් එක වගේ අර හදලා ඔක්කොම කරලා උඩ දාන කාපට් එක වගේ ඒකට තමයි අර හොඳ සස්පෙන්ෂන් තියෙන කාර් එකක් යන්න පුළුවන් ඉන්නේ හැප්පින්න නේද අර දැම්මට හරියන්නේ නැහැ කාපට් එක තමයි ලාලල්ලා කියන්නේ ගෞරවණීය ස්වාමීන් වහන්සේ මම අවුරුදු 20 ක ආසාදිවරි ස්වාමීන් වහන්සේගේ පසුගිය ආරාධනාවට සහභාගී වී ආරාධන මේ ඒක මත ආරාධනයේ කියන දැක්කම ආරාධනයේ උපරෙදී ඒ වස්තර දෙවෙනි අවස්ථා තුනක් සමෂ්ටි බලන්න පුළුවන් ඉච්ච ලොකු ලාභයක්. ඊට මේ තව තියෙනවා තව මේකට විකල්ප. ඒ ඔක්කොම තේයෝ එකකින්වත් මොකද්ද කියන්නේ? එකකින්වත් ඉඟියක් නෑ, නිමිත්තක් නෑ, සංඥාවක් නෑ. තමයි තියෙන්නේ අපෙන්නල තියෙන 18 සංඥාව පෙන්වන්නයි. විශ්මුණු 18ක් බැට ගන්නයි. බලහාගෙන ඉන්න දැන් තුනක් දැකලා තියෙනවා. තව තියෙනවා මේකේ. අපිට කියන්න තියෙන නාඩ ගන්නට බෑ. දැන් පිටිය සකස් කරලා දීලා තියෙනවා. එයා ඇවිල්ලා එක එක තන්නේ නැතුන් නටනවා. ඔක්කොම බැලුවට පස්සේ තේරෙනවා මේ එකට වැඩි එකක වෙනසක් නැහැ. ඔක්කොම දැක්කට පස්සේ එකකින් බලපෑමක් නැහැ. දැක්කේ නැත්තම් දැනුවත් මේ අඩුවක් තියෙනවනම් ආංශික නම් කුතුහලයේ තියෙනවා. ඔක්කොම නැතුවට පස්සේ කිසිම කුතුහලයක් නැතවන්න බේනවා. එයාට පුළුවන් හරිය නටනවා මම නෙවෙයි ගණන් ගන්න. මම නෑ එකකින් හිට කර කර ගන්න කියන්නේ පොඩි ඉස්සරහට යනවා. ඒ නිසා මෙතන දැක්කා වගේ තියෙන්න පුළුවන් තරම් ඇතිකඩ ටික ඔක්කොම දැක්කනා සුදුව කිසිම පූර්ණිකමණිකින් තොරව එන දෙයට එන්න අරින්න ඒක තමයි හොඳම කරන්නේ. අපි එන මෙතෙන් වෙලා ගන්නවා හතර දක්වා සක්මන් භාවනාවට සාගිලම්බතකට අපි හතරට එකතු වෙනවා ධර්ම සාකච්ඡා ධර්ම දේශනාවකට සභාවේ කිසි විඥානකම තේරුවා සාපයි.